ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ අද මේ පින්නතුන් පින්නතියන් සෝදානම් වෙන්නේ අද ධර්ම දේශනාවට මේ විදිහට සවන් දීලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ඒ ජීවිතේ ශක්තිමත් කරගන්න ජීවිතයට අර්ථයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. අර දේශනා කරන්නේ සංයුක්ත නිකායේ ආසීස වග්ගයේ දාරුක්කන්දෝපම සූත්‍රය. බුදු ජයන්ති ගන්ත්‍රමාලාවේ සංයුත නිකාය හතරෙනි පොතේ 350 පිටුවේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. දාරුක්කන්දෝපම සූත්‍රය. දර කඳක් උපමා කරලා තමයි මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අයෝධ්‍යා නුවර ගංගා නම් ගංගාසබඩ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ මේ ගංගාවේ දර කඳක් ගහගෙන යනවා. දර කඳක් ගහගෙන යනවා. ඒ දර කඳ ගහගෙන යන වෙලාවේ භික්ෂුන් වහන්සේලා අමතලා මහණෙනි දැක්ක දර කඳක් ගහගෙන යනවා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ මහණනේ මේ දරකඳ මෙතරට එන්නේ නැත්තම් මෙතරට එන්නේ නැත්තම් එතරට යන්නේ නැත්තම් මැද කිඳා බහින් නැත්තම් ගොඩ ගසන් නැත්තම් මිනිස්සු ගන්නෙ නැත්තම් නොමිනිසුන් ගන්නෙ නැත්තම් සුලියකට අහු වෙන්නේ නැත්තම් ඒක ඇතුළත කුණු වෙලා ඒ ගඟපතුලේ ගිලා බහින්නේ නැත්තම් ඒ කොටේ මහ මුහුදටම ගමන් කරනවා කියලා. බාධාවක් නැහැ. මොකද ගංගා නම් ගඟේ සැඩපහර යොමු වෙලා තියෙන මහා සාගරයට. ඒ නිසා මහා සාගරයට මැදිලා යනා මේ කොටේ මේ දරකඳ. ඒ වගේ මහණෙනි භික්ෂුවකුත් මෙතරට එන්නේ නැත්නම් එතරට යන්නේ නැත්නම් මැද කිඳා බහින් නැත්නම් ගොඩට ගහන්නේ නැත්නම් මිනිසුන්ගේ ගැනීමක් නොවන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමක් නොවන්නේ නම් සුලියකට අහු වෙන්නේ නැත්නම් ඇතුළත කුණු වෙන්නේ නැත්නම් ඒ භික්ෂුව සම්මාදිට්ඨිය ඇති කරගත්ත භික්ෂුව නිවන කියන ඒ මහමුහුද වගේම දරකඳ ගියා වගේම නිවන කියන මහා සාගරයට ගහගෙන යනවා. අන්න දරකඳ යන හැටි. ඉතින් හරි ලස්සන උපමා උපමේය තියෙන සූත්‍ර දේශනාවක්. මෙතනදී බුදු පියාණන් වහන්සේ මේ දැන් දරකඳක් ගහගෙන යන නම් දරකඳ ඉස්සල්ලාම ගඟට එන්න ඉපැනේ. ඒ ගඟට එන්න එනකොටස ගඟට එන්න කොච්චර අමාරුද කියන එක පෙන්වන්න අටුවා විස්තර කරනවා තව කොටසක්. ගඟට එන්න අමාරු. දැන් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ නිවන නැමැති සැඩපාරට සෝතේ කියන්නේ නිවන නැමැති සැඩපහරට අහුවෙලා ඉන්නේ. එයා සෝතේට ආපන්න වෙන ආර්ය ශ්‍රාංක මාර්ගය තමයි මේ සැඩපහර. එහෙනම් ආර්ය ශ්‍රාංක මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය ඇති කරගන්නේ අන්න ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනා කවදාවත් නිවනෙන් තොරව මෙහා නවතින්නේ නැහැ. උපරිම ආත්ම භාව හතකදී එයා යනවා. උපරිම ආත්ම භාව හතයි. එතකොට මෙතෙන්ද එන්න කොච්චර අමාරුද? ඒතර මේ සම්මාදිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා කියන්න තුනේ. එකක් තමයි සාසවා පුඤ්ඤ භාගිය. කෙලස් ඒ කියන්නේ ආශ්‍රව තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ දන් දෙනකොට එහෙම තියෙන්නේ සම්මාදිට්ඨිය. තව එකක් තියෙනවා අනාශ්‍රවා. ආශ්‍රව නැති එකක් තියෙනවා. ඒක ලෝකුත්තර. ඒක නිවනටමයි බර වෙලා තියෙන්නේ සම්මාදිට්ඨිය. එහෙනම් දැන් මෙතන කතා කරන්නේ මොන සම්මාදිට්ඨියද? මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙමනම් පෙන්නතුනේ අර බුදු පියාණන් වහන්සේ දේශනා කර මේ අටුවාවේ සඳහන් කරලා තියෙන ටික අපි එකින් එක බලමුකෝ. මේ ගඟට එන්න දරකඳ මේ ගහේ ගහකින්නේ මේ දරකඳ එන්නේ කොටේ එන්නේ. ඒක කොච්චර අමාරුද කියලා. දැන් මේකේ පෙන්නනවා කාරණා 8ක් මේ ගඟක් ගඟකට එන්නේ නැහැ කියලා. ඒ අටුවාවේ සඳහන් වෙනවා. දැන් ගහක් තියෙනවා මේ ගඟට හුඟක් දුරින් තියෙන්නේ. පර්වතයක් වගේ තියෙන තැනක මේ ගහ තියෙනවා. ඒ ගහ කවදාවත් ගඟට එනවද? එන්නේ නැහැ. එතනම හැදෙලා, එතනම කොළ වැටිලා, එතනම වේය කාලා, එතනම විරාපත් වෙනවා. කවදාවත් ගඟට එන්නේ නැහැ. ඒකට පේනවා භාග්‍යතුන් වහන්සේ ඔය මිත්‍යා දෘෂ්ටික කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අර කර්ම කර්මඵලවත් අදහන්නේ නැති මිත්‍යා දෘෂ්ටියක්. දසවස්තුක සම්මාදිට්ඨියක්වත් නැති කට්ටියට තමයි මේ කියන්නේ ඒ මිත්‍යාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය පැහැදිලි කරන්න කලින් මහා චත්තාරීසික සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරු පෙන්නනවානේ. මොකද්ද මේ මිත්‍යාදිට්ඨිය කියන්නේ? දුන් දේ විපාක නැත. දුන්නට හම්බෙන්නේ නැහැ. ඊළඟට පූජාවේ මහා පූජාවන් සිද්ධ කරනවානේ. එතකොට ඒ පූජාවල විපාක නැහැ. සත්කාරයේ විපාක නැහැ. මෙලොව නැහැ. පරලෝක කියලා දෙයක් නැහැ. ඊළඟට මවෙක් නැහැ. පියෙක් නැහැ. ඒ වගේම ඕපාතික සත්වයෝ නැහැ. එතකොට හොඳ නරක ක්‍රියාවන් වල විපාක නැහැ. පින් කරත් පව් කරත් ඒ වගේ විපාකයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙලොව පරලොව දැනගෙන ඒවා පිළිබඳව දේශනා කරන බුදු පියාණන් වහන්සේ වගේ ඒ කල්යාණ මිත්‍රයෝ නැහැ. එහෙම කට්ටියක් නැහැ. අන්න ඒ කට්ටිය මොකද ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. කවදාවත් ගඟට එන්න බෑ. කොටේ එන්නේ නෑ. එතනම හැදිලා, එතනම දිරලා, එතනම විනාශ වෙලා යනවා. ගඟට එන්නේ නෑ. දැන් හිතන්නකෝ නේද? දැන් අපි දැන් ඔය බටහිර රටවල් හරියට අගය කරනවානේ. දැන් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඕපපාතික සත්‍යෝ ඉන්නවා කියලා. නමුත් මේ උපාසකම්මලයන් හැවොත් පෙරේතයෝ එහෙම ඉන්නවද කියලා මොකද කියන්නේ? ඉන්නවනේ. ඒ වුණාට අර විද්‍යාඥයෝ දන්නේ නැහැ. තාම ඒගොල්ලෝ ෆොටෝ ගහනවා. හොයන්න තා. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. දෙවිවරු ඉන්නවා. ඒෝපාතික සත්වයෝ ඉන්නවා කියන එක ඒගොල්ලන්ට විශ්වාසයක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ දැන් අපි දිනුනේ කියලා හිතුවට මේ සම්මාදිට්ඨියවත් තියනවද එහෙනම්? නෑ නේද? අන්න එතන බලන්න. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉන්න අපිට මහා වාසනාවන්තයි. මිත්‍යා දෘෂ්ටිය තරම් ලොකු අකුසලයක් කොහෙවත් නැහැ. ඔය නියත මිත්‍යා දෘෂ්ටි කට්ටියට මේ කල්ප විනාශයක් අවසානයේවත් බේරෙන්න බෑ පින්නතනේ. දැන් ආනන්තරී පාප කර්මයක් කරලා අර කල්ප විනාශය වෙලාවේදී අපරාපරිය වේදනීය කර්ම විපාක දෙලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිකයා මොකද වෙන්නේ? අර කෝටි ලක්ෂයක් සක්වලටත් එහා තියෙන තව නිරයන් වල උපදිනවා. තේන්න මේ මිත්‍යා දෘෂ්ටිය නම් ලේසි දෙයක් නෙවෙයි. අම්මා නැහැ කියපුවාම ඉවරයි නේද? අම්මා නැහැ කියවනම් අම්මා කියන එකක්වත් අපි අහන්නේ අම්මා ඉස්සල්ලාම කියලා දෙන්නේ. මේවා කරන්න එපා, මේවා හොඳ වැඩ, මේවා නරක වැඩ. ඉතින් ඒ වගේ මිත්‍යා දෘෂ්ටික. එහෙනම් එයාට යන්න පුළුවන්ද? ගහගෙන යන්න බෑ. එතකොට දෙවෙනි කාරණේ විදිහට පෙන්නනවා ගඟ ළඟ තමයි තියෙන්නේ. ගහ තියෙන්නේ ගඟ ළඟ. මුල් තියෙන්නේ ගඟ පැත්තට නෙවෙයි එළියට. ගහ තියෙනවා. මුල් එළියට විහිදලා තියෙනවා ගඟෙන් එළියට. අර අතු ටිකක් විතරක් මුහු අර ගඟට නැමිලා ඉඳලා හිටලා අතු ගඟේ වතුරේ ගෑවෙනවා. ගහනම් යන්නේ නැහැ. අතු විතරයි. අතු ගෑවෙනවා. අතු ගෑවෙනවා අන්න ඒ අතු ගෑවුනාට යට යන්න බෑ. කවුද මේ? ඒගොල්ලෝ ඒ වෙන්නේ ඇත්තට මේක දේශනා කළ තියෙන කාටද භික්ෂුන් වහන්සේලාට. ස්වාමීන් වහන්සේලාට දැන් අපි මහාන වෙන්නේ මොකක් සඳහාද? භික්ෂුවක් මේ පැවිද්ද ඉල්ලන්නේ මොකේද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඉමං කාසාවන් දත්තා, ඉමං කාසාන් ගහෙත්තා. මේ සංසාර දුක නැති කරගන්න තමයි සිවුර පාවිච්චි කරන්නේ. ඒක ඉල්ලන්නේ ඒකයි. පැවිද්ද ඉල්ලන්නේ. ඒතර එහෙම කෙනෙකුට තමයි මේ කියන්නේ ධර්මය. ඒතර මේක ගිහි අයත් ගලප ගන්න Tamanට ගැළපෙන විදිහට ගලප ගන්න පුළුවන්. දැන් ඔන්න අර විදිහට අපි පැවිද්දෙල්ලලා පහන වුණා කියන්නකො. ඔන්න මහාන වෙච්ච භික්ෂුව ටික දවසක් කොහොම ඉන්නකොට Tamanට පෙර ධනයක් තියෙනවානේ. ගිහි කාලේ ධනයක් එහෙම තියෙනවා. ඉතින් පැවිදි වුණාට පස්සේ නවක භික්ෂුවක් විදිහට තමයි ඉන්න වෙන්නේ. දැන් වයසට ගිහිල්ලා එහෙම මහාන වුණාට පස්සේ ගිහිල්ලා පළවෙනි ආසනේ දෙන්නේ නැහැ. ගිහි ජීවිතේ නම් ඔක්කොගෙම සභාපති අරග මේක දරාගෙන ගියා. ඒ වුණාට මොනවා වුණත් ජනාධිපති මහාන වුණත් මොකද වෙන්නේ? අන්තිමයට තමයි ඉන්න වෙන්නේ. ඉන්න වෙන්නේ අන්තිමයට. ඒක තමයි ඒක පිළිවෙල, මහාන පිළිවෙල. දැන් මේ විදිහට අවසාන තැන එහෙම ඉන්නකොට මෙයාට කල්පනා වෙනවා මම මෙච්චර මේ කෙනෙහිලිකම් වලටපත් උනේ නැහැ නේ ගිහි ජීවිතේදී. දැන් මේ අවවාද උපදේශ කමන් මේක අහන්නේවත් නැහැ. ඉතින් තමන්ගේ එක ඉතින් අහගෙන ඉන්නවා. එතකොට කරගෙන ඉන්නවා. තමන් හිතන දේ මහණ වේලා සිවුරු දරාගෙන ඉන්නවා. හිටියට මොකද කරන්නේ? තමන්ගේ පෙර වෙච්චි දැන් අහන අනිත් අයගෙන් මගේ මෙහෙම පෙර ධනයක් තියෙනවා. ඒවා පරිහරණය කරලා ඒවත් එක්ක හිටියට ගමක් නැද්ද කියලා අහනවා. හැබැයි නියම කල්යාණ මිත්‍රෙක් නම් කියන්නේ නැහැ ඒක කමක් නැහැ කියලා. ඉතින් අර සතර යන්නම කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඒ කට්ටිය කියනවා කමක් නැහැ කියලා. ඉතින් මෙයා මොකද කරන්නේ? අහපව් යනවා ගිහිල්ලා අර ගොවිතැන් කටයුතු කරගෙන නේද? හැබැයි මාන කටයුත්ත කරන්නේ කොයි වෙලාවටද? අර බෝ මලු අම්ම දෙනවා ඒ වගේ දේවල් කරනවා. හැබැයි අර විදිහට වෙන දේවල් කරගෙන ඉන්නවා. අර ගිහි කටයුතු පෙර කරපු ගිහි කටයුතුම කරගෙන ඉන්නවා. දැන් යනවාද නිවනට යන්නේ දැන් ඔය ඇත්තොත් ඉතින් gedara වැඩකට කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක තමයි යන්නේ නැහැ ඉතින් මොකද හැමදාම gedara වැඩනේ ඉතින් ඉතින් මේ භික්ෂුන් වහන්සේ ගැන කියන්නේ නමුත් මේකත් එහෙමයි යන්නේ නැහැ එතකොට ඉඳලා හිටලා අර අතු ගෑවෙනා වතුරේ ගෑවුනාට යන්නේ නැහැ අතු ගෑවෙන බොහොම අලුව ඒවා පරිහරණය කරන චෛත්‍ය ඒවා පරිහරණය කළා ඒවාම දිනවා ඉතින් ඒවා කරනවා නමුත් යන්නේ නැහැ නිවනට. ඊළඟ තව ගහක් තියෙනවා ගඟ මැද හටගෙන තියෙන්නේ මැද තියෙන්නේ. ඒ වුණාට බාහිර වැල් වලින් වටේටම ගස් වලින් ඇතිලා යන්න විදිහක් නැහැ. බාහිර වලින් ඉඳ දැන් ගහ මැද ගහ තිබුණා ගහ ගඟ මැද තමයි ගහ තියෙන්නේ. හැබැයි වටේ තියෙන වැල් වලින් කොළ වලින් අතු වලින් අර මේකේ තියෙන ගස් වල අතු ගිහිල්ලා වක් වෙච්ච අතු බැඳිලා තියෙනවා. දැන් යන්න විදිහක් නැහැ. ගහගෙන යන්නේ බැඳලා තියෙන්නේ. ඒකට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇත්තටම මහාන වෙච්ච මේ භික්ෂුන් වහන්සේ නමක් ඒව නැත්තම් ශ්‍රමණේ මේ සාංගික දේවල් මොනවා සාංගික දේවල් කියලා කියන්නේ දානය ඊළඟට අර ආවාසය නේද ඊළඟට සිවුරු බෙහෙත් පිළිකර මේවා පරිහරණය කරගෙන ඉන්නවා හැබැයි එහෙම හිටියා වුණාට මේ භික්ෂුවට යන්න බෑ ඇයි දන්නවද බාහිර වැල් වලින් ගැට ගහයි. මොනවාද බාහිර වැල් කියන්නේ? අර ගිහි මිනිස්සු කියන කියන දේවල් කරන්න වෙලා. අද අපේ ස්වාමීන් වහන්සේලාට හරියට වෙලා තියෙන වැඩ. අරකට එන්න කියනවා, මේකට එන්න කියනවා, අපේ උත්සවයේ කියනවා, අරක කියනවා. ඉතින් යන්න පුළුවන්. උදේටත් දානේ, දවල්ටත් දාන්නට වඩින්න ඕනේ. හැන්දෑවට ඊට පස්සේ පාන්සු කූල. ඊට පස්සේ මම කියන්නේ මේවට වඩින්න එපා කියන එක නෙවෙයි, ආරාධනා කරන්න එපා කියන එක නෙවෙයි. ඉතින් මේක ඉවරයක් නෑ. ඒ භික්ෂුවට යන්න විදියක් නෑ. ඇයි මිනිස්සුන්ගේ කටයුතුම කර කර කර කර ඉඳ වෙලා තියෙනවා. ඒ ඔයගොල්ලන්ටත් එහෙම වෙලා තියෙන ගිහියට මොකද වෙලා තියෙන්නේ? යන්න හිතුවට දරුවෝ මොනුඹරෝ බල බල වටේ වැල් ඇතිලා ඉතින් ඉන්නවා. යන්න විදියක් නෑ. හ්ම් ගහගෙන යන්නේ. ඉතින් ඒ වගේ අවවාද අනුශාසනා ඒවා මුකුත් කරන්නේ. ඉතින් අර අනිත් දේවල් කරගෙන ඉතින් ඒ භික්ෂුව ඉන්න හින්දා ඒ භික්ෂුවට ඒ සම්මාදිට්ඨිය කියන පහුර අහු වෙන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියන පහුර අහු වෙන්නේ නැහැ යන්න. නිවනට යන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ විදිහට වැඩ. ඒ වගේම මේ මිනිස්සු කියනවානේ ඉතින් අපි හස්වාමීන් වහන්සේ මෙහෙම කරමු. මෙහෙම කරමු කියලා කියනකොට මේ භික්ෂුන් වහන්සේත් මොකද කරන්නේ? ඒ වගේ විදිහටම කර කර ඉන්නවා. ඒව කරනකොට හැවෙනවා. ඒක කුසලයක් නෑ කියන්නේ නැහැ. කුසලයක් තියෙනවා. පිනක් තියෙනවා. ඒ හොඳ දේවල් කරද්දී. හැබැයි නිවනට යන්නේ නැහැ. මොකද ඒ තරම් ඒ වගේ මේ නිවන කියන කාරණා වෙන එකක් අතහැරීම. ඉතින් පාරමිතා පුරුණ උත්තමයන් වහන්සේලා ඉන්නවා. ඒ කට්ටිය හොඳ දේවල් කරගෙන මිනිස්සුන්ට හොඳ දේවල් කරගෙන ඒකේ ඉන්න එකේ වැරද්දක් නැහැ. ඒ උන්වහන්සේලාගේ තියෙන ශක්තිය. නමුත් කවදා හරි දවසක උන්වහන්සේලාට ওই වැඩත් අත හරින්න වෙනවා. අපිටත් එහෙමයි හැමෝටම එහෙමයි මේ බාධක තියෙන එකයි. ඊළඟට තව එකක් තියෙනවා ගහක් තියෙනවා මේ ගහ වැටෙනවා කොහටද ගඟට වැටෙනවා එහෙම නැත්නම් මෙතන වැටෙනවා එතන වැල්ලට වැටෙනවා වැල්ලෙම එරිලා එතනම දි รา පත් වෙනවා එහෙම දැකලා තියෙනනේ ගස් වැල්ලට වැටිලා එතනම දි รา පත් වෙනවා ඒක තමයි මේ ප්‍රත්‍යයට ඇලීලා අධික විදියට ආහාර අරගෙන ඒ විදිහට ඉන්නවා නම් ප්‍රතිපරිභෝජනය කරනවා නම් අන්න එයා මොකද වෙන්නේ? ගිහි එක්කෝ පැවිද්දේ. අන්න පංචකාමයන්ට අහු වෙනවා. මොනකටද අහු වෙන්නේ? පංච නීවරණයට. කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීනමින්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ වලට අහු වෙලා යන්න විදියක් නැහැ. ඒ නීවරණ කියලා කියන්නේ නිවන වහන දේවල්. මේ වෙන වහන ධර්මතා ටික. දැන් මම උදාහරණයක් කියලා කියන්නකො යම්කිසි කාමච්ඡන්දයක් කියලා කියන්නේ මොකක්ද? ඔය කාමයකට තියෙන නේද? ඔය කාමයේ කියපුවාම දැන් ඉෂ්ඨකාන්ත මනාප රූප තියෙනවා හැට එන ඒවා. ඊළඟට කනට එන ශබ්ද තියෙනවා. ඒ වගේ පංචකාමයේ ගන්ධ, රස දැන් අපේ බුදු පියාණන් වහන්සේ කිව්වනේ පළවෙනි ධර්මදේශනාවෙන් මම කාමසුකල්ලිකාන යෝගයෙන් අයින් වුණා කියවනේ. ඒ වගේම අත්තිකිලමතාන යෝගයෙන්ුත් අයින් වුණා කියවෝ. මොකද මේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ? සාමාන්‍ය සැප දෙන එක කියලා කියන්නේ පංචකාමයන් දෙන එක. දැන් රූප දෙන්න ඕනේ. ඉතින් කල්පනා කරනවාකට සැලසුම් කරනවා, වියදම් කරනවා, රූප දෙන්න. මොන රූපද දෙන්න හදන්නේ? කැමති රූප. මම එහට මොන රූපද දෙන්නේ? හෙට මම මොන රූපෙද දෙන්නේ? මම මොන කතාවද බලවන්නේ මොන එකද පෙන්වන්නේ ඒ රූප දෙනවා පංච කාමය මොන සද්දෙද අහන්නේ ඈ මොන සින්දුවද අහන්නේ කොහෙන්ද ඒ කැසට් පටිය ගන්නෙ CD එක ගන්නෙ ඒ විදිහට ඉතින් මේවට අහු වෙනවා ඉතින් යන්න විදිහක් නැහැ මොන විදිහට කන්නේ මොන විදිහට රසට උයන්නේ තෙලටද මිරිසටද මේවා උයන්නේ කියලා සැලසුම් කර කර ඒ වගේ ඉන්නේ අනේ වගේ පංචකාමයන් මොනවා જાතිය සුවඳ විලවුන්ද දරන්නේ මොනද જાතිය බෙඩ්ෂීට් දරාගෙන නේද? ඒවා පරිහරණය කරන්නේ. අර ඒ වගේ පංචකාමයන්. ඉතින් මේවට ඇලෙනවා. අධික විදිහට ඇලිලා ඉන්න. ඉතින් යන්න විදිහක් නැහැ. භික්ෂුවටත් එහෙමයි. හරියට මේක කියනවා අන් නැති මහලු ගොණෙක් මහලු ගොණේ සුනක රැලකට අහු වෙනවලු. මොකද ඒ සුනක රැලකට අහු වෙච්ච ගම අර ගොනාව මරාගෙන තනවා. එහෙනම් පංච නීවරණයත් අපිව මරාගෙන කනවා කොහෙට යන්න කලින්ද? නිවනට යන්න කලින්. කලින්ම යන්නද දෙන්නෙම නැහැ. හිතන්නවත් දෙන්නේ එහෙනම් පංච නීවරණ කියන කාර්යය ඊළඟට තමාර ගස් තියෙනවා අර ගඟ මැද තියෙනවා ගල් ওই දෙකක් අතරේ මැද තියෙනවා කවදාවත් අර ගල් හින්දා මේ ගහ ගලවගෙන යන්නේ එහෙමම තියෙනවා එතකොට ගඟේ වතුරත් ඒ ගහින්ද දෙකට බෙදිලා යනවා හැබැයි කවදාවත් ගහ නම් ගැලවෙන්නේ නැහැ අර ගල් දෙකත් එක්ක තියෙනවා මේ දැඩි දෘෂ්ටිගත පුජ්‍යලයා ඔය දිට්ටි අල්ලගෙන ඉන්නවනේ සමහර අය. නාන් ඒ වගේ දිට්ටිගත වෙලා ඉන්නවනම් දැන් වර්තමානයේත් ඔය ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා හැම කියලා තියෙන්නේ. දැන් එහෙම අල්ලා ගන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භූමිය මොකද වෙලා තියෙන්නේ? අහිමි කරනවා. කුසලයක්ද අකුසලයක්ද වෙන. අකුසලයක්. ඉතින් මේ වගේ මිත්‍යා දෘෂ්ටි. ඉතින් ලංකාවේ නෙවෙයි ඒක ඉන්දියාවේ වෙලා තියෙන්නේ. ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටික වගේ දික්ටි ගත්තාම අය ඒව කඩන්න පුළුවන්කම ඇත්තෙම නැහැ. ගංගාවේ තියෙන ගස දැව කඳේ පල්ලහැට යන්නේ වගේ යන්නේ නැහැ. ඒ දෘෂ්ටිගත පුජ්‍යලයා. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? හුඟක් වෙලාවට ඉන්න භික්ෂුන් වහන්සේලාට අනිත් අයට කේලම් කිය කියා අර නේද? ඒ අය ඝට්ටනේ කරමින් ඒ වගේ හැසිරෙනවා. ඉතින් යන්න විදියකුත් නැතුව. ඊළඟ එක නිදහස් තැනක තියෙනවා හොඳට අහස පුරා පැතිරිච්ච ගහක්. නිකන් පිට්ටනියක් වගේ තැනක කියලා හිතන්නකො. ඒ ගහ තියෙන්නේ පිට්ටනියක. හැබැයි ගඟට ගොඩාක් දුරේ. ගම් වතුරක් වගේ එකක් ආපුවාම අවුරුද්දකට දෙකකට සැරයක් යන්තම් තෙමිලා යනවා. ගහගෙන යනවා පල්ලයට. ඉඳලා හිටර තමයි යන්නේ. නේද? දැන් සමහරු පින්කම් කරනවා වගේ තමයි අවුරුද්දට කී සැරේද පින්කම් කරන්නේ? එකපාරයි. දෙපාරයි. ඉඳලා හිටර තෙමිලා යනවා. එහෙනම් ගහගෙන යන්නේ නැහැ. ගහගෙන යන්නේ. එතකොට මේකෙ පෙන්නනවා දැන් ඔය පිටිසර පැත්තක ධර්මයේ දුර්ලභ පැත්තක ඉන්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ මේ අනිත් ඔක්කොම දැන් උන්වහන්සේ ඉඳලා හිටලා තමයි දැන් ඒ වගේ මේ මේ පැත්තක දැන් හිටින භික්ෂුන් වහන්සේ නෙවෙයි කණික් නෙවෙයි නමුත් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් ධර්මය අහන්න පුළුවන්ද? බෑ නේද? ඉඳලා හිටලා තමයි ස්වාමීන් වහන්සේ නමක් වැඩියෝ ඒ වගේ පැතිවලට. ඉතින් අහෙන්නේ නැහැ. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා කියලා. ඉතින් ඒ වගේ දුෂ්කර පැතිවල වාසය කරනකොට ඒ ඉන්න පුද්ගලයන්ට ධර්මයේ නේද? ඒ හින්දා සම්මාදිට්ඨියට ඒගොල්ලෝ අහු වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් ගත්තාම මේ භික්ෂුවකට කියනවා මේ පිටිසරව මේ වගේ ඉඳගෙන මේ ධර්මයේ දුර්ලභ ලැබෙන පැත්තකට ගිහිල්ලා උන්වහන්සේ හොඳට වෙහෙර විහාර පන්සල් කරගෙන ඉන්නවා. හරි? මිනිසුන්ගෙත් ඉතින් හොඳට හිත දිනාගෙන ඉන්නවා. ඉතින් ඔය තව භික්ෂුන් වහන්සේලා යනවා ඒ පැත්තට. භාවනා කරන්න නම් අර පැත්තට ගියොත් නිෂ්කලංක කරගන්න පුළුවන්. ඉතින් භික්ෂුන් වහන්සේලා යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අර භික්ෂුන් වහන්සේලා ආපුවාම පාසිවුරු යරන් හොඳට ආවතේව කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේද මේ චෛත්‍ය හැදුවේ? එහෙමයි. මේ බෝධි හැදුවේ ඔබ වහන්සේද? එහෙමයි. ඉතින් එයාට දැන් හොඳ නේද? ගෞරවත්වයකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඉන්නවා. ඉතින් අනිත් දේවල් කරනවා. උන්වහන්සේලා ඉඳලා හිටලා වඩින්නේ. එහෙනම් පහුගදා දවසේ කියනවා ඔබ වහන්සේලා අපි කට්ටියම හෙට පින්ඳ පාති වඩින්නේ. පින්ඩපාතේ අඩිනා මිනිස්සු රැස් වෙනවා. මෙන්න මේ ස්වාමීන් වහන්සේ ධර්ම කතිකයි. මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට කමටහන් දෙන කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. ඔයාලත් ඇවිල්ලා බණ අහන්න කියලා මිනිස්සුන්ට කියනවා. ඒ ධර්ම දේශනා කරන්න ඔක්කොම දේවල් කරනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ බණ අහන්නේ නැහැ. කරලා දෙනවා. දැන් යන්න පුළුවන්. ඔන්න අවුරුද්දකට සැරයක් විතර ඕක වෙනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ ලහපුව ගියාට පස්සේ අහනවා අර ස්වාමීන් වහන්සේ මොකද්ද කියපු බණ? ඇයි අහලා නැන්නේ වැඩ. ඒ ඔයගොල්ලොත් එහෙමයි. ගෙවල් බණ ඔය කරනවා වැඩ කර කර ඉන්නවා. අන්තිමේට බණ මොනවාද කිව්වේ කියලා දන්නේ නැහැ. මේ අහුවෙන්නේ නැහැ. තියනවා වැඩනේ. එන කට්ටියට තේ හදන්න ඕනේ. නේද? දැන් බණ තියෙන වෙලාවේ ඔක්කොම කර කර ඉන්න ඕනේ. ඉඳලා හිටලා පිනක් කරගන්න බැලුවේ. බලපුවාම එදත් මොනවද කරන්නේ? පරණ වැඩේමයි තේ හදනවා. සංග්‍රහ කරනවා ඕනේ තියෙන්නේ. හ්ම්. ඉතින් ඔන්න ඔයගේ එහෙනම් ගහගෙන යන්නේ නැහැ. ගහගෙන යන්නේ. එහෙනම් ඊළඟ එක තමයි මේ ගඟ මැද තමයි මේ ගහ තියෙන්නේ. හැබැයි හරි පොඩි මෘදු ගහක්. ඔය තියෙන්නේ ගංගාවල් මැද පොඩි ගස් තියෙන්නේ. අයියෙන් වතුර ආපුවම මොකද වෙන්නේ? නැමීලා යනවානේ. වතුර අඩු වුණා ආයෙත් ඉස්සෙනවා. නිකන් අර ඔළුව නමනව දිගරිනා වගේ. එහෙනම් ඒ වගේ ගස් කවදා යන්නේ නැහැ. ඇයි? නැමිලා යන වතුර එනකොට අයිස් වෙනවා. ආය නැමෙන අයිස් වෙනවා. ඉතින් ওই මුදු මුලක් ගති තියෙන අය, ඒ කියන්නේ දැන් ඔන්න හොඳට මිහිරිව ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේ නම. එතකොට එහෙම වෙහෙර විහාර කරගෙන ඉන්නකොට අනෙත් භික්ෂුන් වහන්සේලාටත් හිතෙනවා මේ ස්වාමීන් වහන්සේ නම් ලොකු සේවයක් කරනවා. ඉතින් උන්වහන්සේටත් මේ මාර්ගය කියලා දුන්නොත් හොඳයි. අපි කට්ටිය වඩිම උන්වහන්සේට මේ මාර්ගය කියලා දෙන්න. දැන් ඔයත්තු ගාවටත් එනවනේ සමහර භාවනා කරපු අය එහෙම අපි භාවනා කරන්න යමු කියලා කියන්නේ. ආන් ඒ වගේ නේද? ආන් ඒ වගේ තමයි මේ භික්ෂුන් වහන්සේ ළඟටත් යනවා. ඉතින් ගියාට පස්සේ ආ ඔබ වහන්සේ මෙහෙම වැඩේ ඉන්නවා හරි සතුටුයි හොඳට පන්සල කරගෙන යනවා. ඉතින් උන්වහන්සේ සතුටු වෙනවා. හරි ඔබ වහන්සේලයි වැඩි. ඔබ වහන්සේට මේ විදර්ශනාව කියලා දෙන්න. භාවනාව කියලා දෙන්න. ඉතින් අපිත් එක්ක වැඩි මහවල් තැන අහවල් තැන හොඳ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. කමඨහන් අරන් භාවනා කරමු. අනේ කොච්චර දෙයක්ද? අර කියනවා හැම මං වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ. කොච්චර දෙයක්ද? මමත් කැමතියි. මටත් දැන් එහෙම කරගන්න ඕනේ. එහෙම කියනකොට එහෙනම් අපි හෙටම පිටත් වෙමු. හෙටම පිටත් වෙමු කියපුවාට පස්සේ ඔන්න පහුවදා දැන් දානේ වෙලා ඉවර වෙලා මේ පොඩි හාමුදුරුවරුන්ට මහන්සි යද නේද? එහෙනම් අද බෑ අපි හෙට යමු. ওই පාත්‍ර සිවුරු වරයි යන්න අමාරුයි නේද? ඒ හින්දා හෙට යමු කියන. එහෙනම් ඊළඟ දවසේ පින්න පාතේ වරිනකොට අර ස්වාමීන් ගමේ ඉන්න දායක ගහන අර ස්වාමීන් වහන්සේලා ඇයි වැඩි? මාව මෙහෙම භාවනා කරන්න එක්ක යන්නේ. මෙහෙම විදර්ශනාව කියලා දෙන්න. මගේ යහපතට වැටලා තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ කැමති වුණාද? එහෙමයි මමත් යන්න කැමති වුණා. එතකොට හාමුදුරනේ අපි හදපු දානශාලාව ඔබ වහන්සේට නෑදී. එතකොට අපි මේ බුදු ගී හැදුවේ ඔබ වහන්සේ මේවා බලාගන්නේ කියලා. මේ හැම දෙයක්ම කරේ ඔබ වහන්සේ බලාගන්නේ කියලා. අනේ යන්න එපා හාමුදුරනේ කියලා අඬනවා. දැන් මොකද වෙන්නේ? අන්නකොට හාමුදුරන්ට හිතෙනවා ඇත්ත තමයි මං ගියොත් කවුද මේවා බලාගන්නේ. අන්න හිත මෘදු වුණා. ඊට පස්සේ පහුවදා දවසේ අර හාමුදුරුවෝ කට්ටිය කියනවා ඊය වඩින්නේ නැද්ද? මට මේ තව කටයුතු ටිකක් තියෙනවා. මං කරලා පස්සෙම වඩින්න. ඔබ වහන්සේලා වඩින්න. ඉතින් මේක දැනගත් ඒ ස්වාමීන් වහන්සේලා වඩිනවා. ටික කාලයක් ගියාට පස්සේ ආරංචි වෙනවා මේ ටික කාලයක් ගියට පස්සේ ආරංචි වෙනවා අර අර ස්වාමීන් වහන්සේ භාවනා කරලා rahat වෙලාලු. මෙයාට ඉස්සෙල්ලා කල්පනා වෙනවා ගියේ නැති එකමයි හොඳ. මං ගියාට පස්සේ කවුරු හරි ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් ආවනම් මගේ දායක ටිකයි ඔක්කොම ටික අල්ලා ගන්නවා ඉවරයි එතකොට ඔක්කොම. පස්සේ ආරංචි වෙනවා රහත් වෙලාලු අර භාවනා කරපු එක හාමුදුරු කෙනෙක්. අයියෝ මටත් තියාගන්න බැරි වුණානේ. මටත් කරගන්න බැරි වුණානේ. මෙච්චර කියලා කියලා හිතෙනවා. අන්න එහෙමයි. ගිහි ජීවිතෙත් එහෙමයි. ඔය ඇත්තන්ටත් එක එක වැඩ වැඩ කිය කියා පහු කරලා අන්තිමට බැරි වුණානේ කියලා තමයි කියන්නේ. ඊළඟට හරහට වැටි යති ඒ දණ්ඩක් වගේ මේ ගහ වැටෙනවා. අර ගඟක් මැදට වැටෙනවානේ. ඒ දණ්ඩක් වගේ හරහට ඒකේ කිඹුල්ලු සත්තු ඔක්කොම ඉන්නවා. හැබැයි කවදාවත් ඒ ගහක් පහලට යන්නේ නැහැ. පහලට යන්නේ එදින් පහළට යන්නේ නැති නිසා ඒ කවුද? මේ ධර්මයේ එහෙම හොඳට ඉගෙනගෙන ඉන්න කෙනෙක් ඕන තැනකින් අහපුවාම පුළුවන්. වික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මෙයා දැන් වික්ෂුන් වහන්සේ නමක් නම් මේ ඒ විහාරස්ථානයේ කටයුතු කරගෙන නිවනට වෙහස එහෙම නැත්නම් විරිය අඩු කරගෙන ජීවත් වෙනවා. ඔක උදාහරණයක් අටුවාවේ පෙන්නනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ගෝලයෙම හොඳට හදාගෙන ඉන්නවලු. ඒ ඉඳගෙන ඉන්නකොට ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවලු මේ මේ විහාරයට කොච්චරක් දේපල එහෙම තියනවද කියලා බලනවලු. ඒ තියෙන දේපල අරන් ඒ කට්ටියට මේවා බෙදලා දෙන්න ඕනේ. ඉතින් ගිහිල්ලා අර තේර ස්වාමීන් වහන්සේලාගෙන් ගිහිල්ලා අහනවලු මෙච්චර කොච්චරක් තියෙනවද? අච්චරක් තියනවා මෙච්චරක් තියනවා. එතකොට ඔබ වහන්සේලා ඉතින් මේවා බෙදලා කට්ටියට බෙදලා දෙන්නකෝ. මේවා මේ ශාසනය පවත්වන්නේ මේ රජවරුනේ මේවා පූජා කරලා තියෙන්නේ. පවත්වන්න ඕනේනේ. එහෙම කියපුවාම අර මේ ඒ තේර ස්වාමීන් වහන්සේලා කියනලු අපිට ඕක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේම කරන්න. අපි ඔබ වහන්සේවපත් කරන්නම් මේකට. උද්භාන්සේ කැමතිද? ඊට සෝ කියනවා. ඉතින් ඒව කර කර ඒ අහවල් කුඹුරු කොහෙද? අහවල් ගම් කොහෙද කිය හොය හොයා ඉතින් ඒවා निराකරණය කර කර ඉන්නවා. අර ධර්මය දැනගෙන හොඳම ධර්මයක් දැනගෙන ආර්ය වංශ දේශනාව, රත්ත්ව විනීත සූත්‍ර දේශනා මේවා ඉගෙනගෙන හොඳට තියෙනවා. හැබැයි අර විදිහේ දේවල් කරනකොට යන්නේ නැහැ කියලා. දැන් ඌ ඔක්කොගෙම අයින් වෙලා අන්න වැටෙනව කහටද? ගඟට කොටේ. වැටෙනවා. දැන් තමයි ගඟ පහලට යන්නේ. ඔන්න ඔය ගඟ පහළට යනකොට තමයි ඒ කොටේ මෙතරට එන්නේ නැත්තම්. මෙතර කියලා කියන්නේ ආදි ආත්මික ෂඩායතන. ඇස කන දිව කය මන. මෙතරට එන්නේ නැත්තම්. ඒ කියන්නේ අපේ ඇහැ කියන එක හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ඇහැ මගේ කියා ගන්නවා. කනත් එහෙමනේ. මොනයින්ද මේ ඇහැ හැදිලා තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු ධාතු වලින්. ධාතු වලින් හැදිච්ච හැ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අන්න එහෙම ගත්තොත් අර කොටේ වැටුනහම අන්න මෙතරට ඇවිල්ලා ඉන්න යන්නේ නැහැ. පහළට ගහගෙන යන්නේ නිවනට යන්නේ ඒ වගේම එතරට එතර කියලා කියන්නේ බාහිර අරමුණු. බාහිර අරමුණු ඇහැට වර්ණ රූප, කනට ශබ්ද රූප, නායට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප මනට ධම්ම රූප මේ අරමුණුත් එක්ක එයා කටයුතු කරනවා නම් අන්න එයා හිර වෙනවා. මේ කොටේ එතරට ගිහිල්ලා හිර වුණා වගේ. යන්නේ නැහැ පහළට. කෙටියෙන් තමයි කියන්න වෙන්නේ. පොඩි වෙලාවක් ඉන්න අපිට තියෙන්නේ. ඊළඟ එක එහෙම මෙතරට එන්නේ නැත්නම් එතරට යන්නේත් නැත්නම් එහෙනම් මේ කොටේ මොහු දැන් ගඟට වැටලා තියෙන්නේ හැබැයි මැද කිඳා බහිනවා මැද එකපාරටම கிඳා බහිනවා. එහෙනම් මැද கிඳා බැස්සොත් එහෙනම් මොකද වෙන්නේ? මැද கிඳා බහිනවා කියලා කියන්නේ නන්දි රාගයට කියන නමක් කියලා කියනවා. නන්දි රාගය. නන්දි රාගය කියලා කියන්නේ පින්නතුනේ අපේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත. දැන් අපි හැම දෙයකටම කැමති නැහැනේ. හැබැයි Taman කැමති දේ දකින්නකොට මොකද වෙන්නේ? දැන් ආහාර ගත්තාම හැම කෙනෙක්ම එක එක කෙනා කැමති එක එක ඒවාට. දැන් මේසෙක ආහාර තියෙනවා. Taman කැමති ආහාරය දැකපුවාම Tamanගේ අභ්‍යන්තරයෙන් එනවා නේද මම මේකට කැමතියි කියලා. දැන් කැවිලි જાති ගොඩක් දැන් ඔන්න අවුරුදු මේසෙ තියෙනවා. Taman කැමති එක දැකපු ගමන් මොකද වෙන්නේ? ඇතුලෙන් ඇවිස්සෙනා නේද? මම මෙන්න වැලි තලප කන්න කැමති. මම මේම කොකිස් කන්න කැමති. දැකපු ගමන් ඇවිස්සෙනවා. ආන් ඒකට කියනවා මොකද්ද? නන්දි රාගය. එහෙනම් ඒකත් මොකද? යන්නේ නැහැ. පහළට ගහමන් කරන්නේ අහු වෙනවා. ඉතින් අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. ඊළඟ එක මැද கிඳා බහින් නැත්නම් ඒ වගේම ওই මැද තියෙනවා පොඩි දූපත් වගේ ඒවා ගංගාවේ. අර කොටේ ගිහිල්ලා ඒ දූපත ගිහිලා වුණොත් එහෙම ඒත් මොහොතට යනවාද? යන්නේ නැහැ. ඒකට කියනවා අස්මිමානය කියලා. ඒ උදාහරණයෙන් පෙන්වන්නේ අස්මිමානය. මොකද මේ අස්මිමානය කියලා කියන්නේ? මම කියන කෙනා. මම. දැන් ගෙදර යනකොට අපි ගෙදර කොහේ ගිහිල්ලා ගෙදර යනකොට ගෙදර තමන් අස්පස් කරලා අතු ගාලා කරලා ගෙදර යනකොට ඒ ඔක්කොම බඩු තැන් තැන් වල විසික් කරලා තරහ යනවද නැද්ද තරහ යනව නේද ඇයි තරහ යන්නේ මන් තිබ්බ බඩුව මන් තිබ්බ තැන නැහැ එහෙනම් මම කියන කෙනාව කඩපු හින්දානේ තරහ යන්නේ ඒක තමයි මම කියලා කෙනෙක් නිර්මාණය කරලා තියෙනවා. මේ නැති ප්‍රති නැති දෙයකට ඒ හින්දා තරහ යනවා. ඉතින් දැන් ওই ප්ලාස්ටික් පුටුවක් වගේ ඔන්න එක තැනක Taman තියලා ආවා. දැන් තව තැනක තියලා එක්කෙනෙක්. තිබ්බ ගමන් තැන් තරහ යනවා. ඉතින් ඕක දැනගත්තා නම් මේක ඔතන තිබ්බත් එකයි එතන තිබ්බත් එකයි කියලා තරහ ගන්න දෙයක් තරහ ගන්න දෙයක් නෑ. ඉතින් ගැඹුරින් ආදාරන් නොලුවට දෙන්න ඕනේ. මේ සංඥාව කොහොමද ඒව ගන්නෙ නැතුව ඉන්නේ කියලා. එතකොට මේ විදිහට ගොඩට ගහන්න නැත්නම් අස්මිමානය මම ස්ත්‍රිය මම පුරුෂයා මම වෛද්‍යවරයා මම නීතිඥයා එහෙම කියලා ගන්නෙත් අපි මේ අස්මිමානය. දැන් අපේ කට්ටියට බයිනකොට නේ තරහ යන්නේ. ඇයි යන්නේ? මගේ. දැන් ඔන්න වෛද්‍යවරුන්ට බයිනකොට වෛද්‍යවරු උද්ඝෝෂණය කරනවා. නීතිඥවරුන්ට බයිනකොට වෛද්‍යවරු උද්ඝෝෂණය කරනවා. නෑ. එහෙනම් මගේ කට්ටිය. එහෙනම් ඒ අස්මේ මානේ. මගේ කට්ටිය. මගේ ගමට ප්‍රශ්නයක් එනකොට ගමේ කට්ටිය බහිනවා නේ. හැබැයි අල්ලපු ගමේ කට්ටිය ඒකට එන්නේ නැහැ. හැබැයි ඒ ගමේ ප්‍රශ්නයකට ඕගොල්ලෝ යන්නෙත් නැහැ. ඇයි මගේ මගේ කියන එකක් අල්ලන් තියෙනවා. එහෙනම් යනවද මගේ කියලා එකක් තියනවනේ. මට කයත් නැහැ, හිතත් නැහැ. මේ පැවැත්ම මොනවද මට තියෙන්නේ? මේ ඔක්කොම තියෙන්නේ සබා ධර්මයේ ක්‍රියාකාරීත්වය විතරයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ ගොඩට ගහන්නේ නැත්තම් ඒ වගේම මේක මිනිසුන් ගන්න නැත්තම් මේ කොටේ මිනිස්සු ගන්න නැත්තම් කවුද මිනිස්සු ගන්නා කියලා කියන්නේ ඒ කියන්නේ යම් භික්ෂුන් වහන්සේ නමක් මෙතන මේ ගිහියන් එක්ක එකතු වෙනවා එකතු වෙලා ගිහියෝ සතුටු වෙනකොට සතුටු වෙනවලු දුක් වෙනකොට දුක් වෙනවලු දැන් අපි හිතන්නකෝ ගිහි කෙනෙකුට හොඳට හරියනවා තමන්ගේ දායකයෙකුට. භික්ෂුන් වහන්සේ සතුටු වෙනවා. තේරෙනවද? භික්ෂුන් වහන්සේ සතුටු වෙනවා. එතකොට ගිහි කෙනෙක් දුක් වෙනවා අඬනවා. අනේ තාත්තා මැරිලා අනේ බලන්නකෝ. භික්ෂුන් වහන්සේත් අඬනවා. යන්න බෑ එතකොට. ඇයි? භික්ෂුව කියන්නේ ඒවට හෙළවෙන කෙනෙක් නෙවෙයි. තේරෙනවද? හෙළවෙන කෙනෙක් නෑ. මේ ගිහියට මොකක් වුණත් අපේ හිත අපේ හදා ගන්න ඕනේ. ඉතින් ඔයත් උත් එහෙමයි. පිට කට්ටියට මොනවා වුණත් ඔයාලගේ හිත හදාගත්තා නම් ඒ අය සතුටු වෙනකොට සතුටු වෙන්න දුක් වෙනකොට දුක් වෙන්න එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද සතුටු වෙන්නේ මොනවා හින්දාද? ওই පඨවි ආපෝ තේජෝ වායෝ වගේ දේවල් වැඩි වෙන හින්දා සතුටු වෙනවා. ඉතින් සතුටු වෙන දෙයක් තියෙනවා. දැන් ලොකු ගයක් හදනවා කෙනෙක්. පොඩි ගයක් තිබ්බ කෙනෙක්. දැන් පොඩි ගයකට වඩා ලොකු ගේ අතු ගන්න වැඩි දඩුද? ඉතින් වැඩිපුර අතු ගන්න තියෙන කෙනෙක් අයියෝ අරයා දුක් විඳිනා කියලා හසුට වෙන්න ඕනේද අපි? නෑ නේද? එතකොට දැන් අපි හිතමු ගයක් තිබෙන කෙනාට කඩාගෙන ගියා. දුක් වෙන්න ඕනෙත් නෑ. ඇයි? මේ ඇති වෙච්ච දේවල් නැති වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක දැනගත්තට පස්සේ මේ හිත හයයි. ඕන දෙයක් බාර ගන්න සූදානම්. ඒ වගේ එහෙනම් මේ මිනිසුන්ගේ ගැනීමක් වෙන්නේ නැත්නම් මේ කොටේ මිනිසු ගත්තේ නැත්නම් ඒත් මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය තියෙන කෙනා ගහගෙන යනවා. ඊළඟට නොමිනිසුන් ගන්න අය කියන්නේ ඔය ගංගාවල එහෙම ඉන්නවා ඔය පේන්නේ නැති අය. අමනුෂ්‍යෝ, භූතයෝ වගේ කට්ටිය ඉන්නවා. නාගයෝ ඉන්නවා. මේගොල්ලෝ ගන්න පුළුවන්. ඒ නොමිනිසුන්ගෙන් ගැනීම කියලා කියන්නේ මම මේ සීලෙන්, උතෙන් කල්පනා කරනවා එක්තරා දෙවියෙක් හෝ දේවනිකායක් ප්‍රාර්ථනා කරගෙන ඒ සීලය රකිනවා. දිව්‍ය ලෝකයන්ට. එහෙනම් දිව්‍ය ලෝකයන්ට සිල් රැකපුවාම අයපාර මොකද වෙන්නේ? දිව්‍ය ලෝකයයි. ඊට පස්සේ අය සතර පායට වැටේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය සීලයක්. මොන සීලයක්ද? ආර්ය සීලයක්. ආර්ය සීලය කියලා කියන්නේ කොහෙවත් අල්ලන්නේ නැති සීලයක්. ඒක උපාදාන රහිතයි. ඒකයි සීලබ්බත උපාදානය අයින් වුණා කියලා කියන්නේ. ඉතින් මේ වගේ නොමිනිසුන් ගන්නේ නැත්තම් එහෙනම් මේක පහළට ගහගෙන යනවාමයි. ඊළඟ තමයි සුලියකට අහුවෙන්නේ නැත්තම්. දැන් මේක සුලියකට අහුවෙලා එකපාරට මැතොලට කිඳා බයිනවා. එහෙනම් සුලියකට අහුවෙනවා කියලා කියන්නේ පංච කාමය. ඉස්සල්ලත් කියවනේ පංච නීවරණය කියලා. එහෙනම් පංච නීවරණය වගේම තමයි පංච කාමය. ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මෙන්න මේවා පස්සේ අපි එළවනවා කියලා කියන්නේ ප්‍රමාදයි. කොහාටද ප්‍රමාද? නිවනට. නිවනට ප්‍රමාදයි. ඉතින් ඒ නිවනට අපි තියෙන ප්‍රමාදය නිසා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. කොටේ හිටිනවා එක තැනක. ඊළඟ එක තමයි මේ කොටේ ඇතුළත කුණු වෙලා එතනම ගිලා බහිනවා නම් ඒ යන්නේත් නැහැ කියන. කොටේ එතනම කුණු වෙලා ඇතුළට ගිලා බහිනවා කියලා කියන්නේ මොකක්ද? කෙනෙක් දුසිල් වෙනවා. ඒ කියන්නේ ශික්ෂාපද කඩනවා. තේරෙන අකුසලයේ නිරත වෙනවා. මේ අකුසලයේ නිරත වෙලා ඒ ලාමක ගති මායාව වගේ තියෙනවා. වැරද්ද කරලා වැරද්ද වහගෙන ජීවත් වෙනවා. කෙලස් තියාගෙන ජීවත් වෙන්නේ. ඉතින් එහෙනම් උඩින් කොච්චර නෑවත් ඇතුළේ මොනවද තියෙන්නේ? කුණු. ඇතුළේ කුණු වෙනවා. යන්න පුළුවන්ද? හැබැයි උඩින් පෙන්නනවා හොඳ සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ. හැබැයි ඇතුළේ මොනවද තියෙන්නේ? එහෙනම් මෙන්න මේ කුණු තියනකන් ගහගෙන යන්නේ නැහැ. භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා ඔක්කොම එහෙමයි. උඩින් පෙන්වාට අභ්‍යන්තර තියෙන. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පිටින් කොච්චර නෑවත් ඇති වැඩක් නෑ. අභ්‍යන්තර ස්නානය කරන්න කියලා. මෙන්න මේ කරුණු කාරණා ටික සම්පූර්ණ වුණා නම් ඒ කියන්නේ මෙහෙම හිටින්නේ නැත්නම් මේ ගඟක වැටුණු කොටයක් අනිවාර්යයෙන්ම මහ මුහුදට ගහගෙන යනවා. මනාවුනොත්ද මෙතට එන්නේ නැත්තම් එතරට යන්නේ නැත්තම් මැද කිඳා බහින් නැත්තම් ගොඩට ගහන්න නැත්තම් මිනිස්සු ගන්නෙ නැත්තම් නොමිනිසුන් ගන්න නැත්තම් සුලියකට අහු වෙන්නේ නැත්තම් ඒ වගේම ඇතුළත කුණු වෙන්නේ නැත්තම් ඒක ගහගෙන යනවා කොහටද මහමෝදට ඒ වගේ සම්මා දිට්ඨිය කියන එකත් එනම් අර නිවන නැවති මහමෝදටම ගහගෙන යනවා මේ ටික කාරණා ටික අය වුණා නම් එහෙනම් මේ සම්මා දිට්ඨිය නිවනටම නැඹුරු වෙලායි තියෙන්නේ ගංගා නම් ගඟ මුහුදට නැඹුරු වෙලා තියෙනවා එහෙනම් මේ විදිහට සම්මා දිට්ඨියෙන් නිවනටම නැඹුරු වීමට මේ දේශනාව හේතු වේවා කියලා අපි දේශනාව මෙතනින් මාර්ගපත් කරනවා